සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දින පටන් මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෞතර ආමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සංසාර විමුක්තිය සම්බන්ධව තම තමන්ගේ නිවෙස් වල ඉඳලා ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමයි. මේ දේශනා මාලාව බෞද්ධයා රූපවාහිනිය මගින් මේ විදිහට විකාශනය වෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ දරලා තියෙනවා අපේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා මහත්මයා. ඒ වගේම මේ මහත්මිය මේ සෑම දෙනාටම පහසුවක් වෙන්න ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්මය අපි ළඟට ලං කරගන්නේ කොහොමද කියන කාරණය මේ දේශනා මාලාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේ මූලික දේශනාව පළවෙනි දේශනාවයි. ඒ මූලික දේශනාවේදී පැහැදිලි කරලා දෙන්න බලන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන මූලික ස්වභාවය මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මූලික ස්වභාවය නම් සංසාරයක් හා සංසාර විමුක්තියක් තිබෙන බවයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල අවබෝධ කරගත්ත ධර්මයේ තුල ධර්මස්කන්ධයේ වශයෙන් 84000ක් තිබුණට විශාල ත්‍රිපිටකයක් අපිට වර්තමානයේ ඉතුරු වුණාට මෙහි අන්තර්ගතය සාරාංශ කරගත්තොත් කියන්නේ සංසාරය හා සංසාර විමුක්තිය සම්බන්ධව මේ සංසාරය හා සංසාර විමුක්තිය සම්බන්ධව අපි වගේ සංසාරගත සත්‍යයට තේරෙන්නේ සංසාරය විතරයි. සංසාරගත සත්‍යයට සංසාර විමුක්තිය තේරෙන්නේ නැහැ. සංසාර විමුක්තිය තේරෙන්නේ නැහැ. එතකොට අපිට මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම වර්තමානයේ ජීවත් වෙන සියලුම මිනිස්යන්ටත් අනිකුත් සත්‍යයන්ටත් තේරෙන දේ තමයි අවබෝධ වෙන දේ තමයි සංසාරේ. එතකොට ලෞතර බුදුහාමුදුරන් වහන්සේගේ තියෙන සුවිශේෂී භාවය තමයි උන්වහන්සේ සංසාරයේ විතරක් නෙවෙයි සංසාර විමුක්තියකුත් අවබෝධ කරගත්තා. දැන් අපි ඉන්නේ එතකොට සංසාරයක් ගැන අවබෝධයක් අපිට තියෙනවා තරමක් දුරට සංසාර විමුක්තියක් ගැන අපිට තේරෙන්නෙම නැහැ වැටහීමක් නැහැ. දැන් මෙන්න මේ ස්වરૂපය වෙනස් කිරීම තමයි ලෞතුරා බුදුහාමුදුරු කෙනෙක් කරන්නේ. ඒ වෙනස් කිරීමට අපි වාජනීය වෙන්න නම් නැත්නම් මේ ශ්‍රාවකේ බුදුහාමුදුරුව පෙන්නපු සංසාර විමුක්තිය තේරුම් ගන්න නම් ඒ ශ්‍රාවකයා පළමුව තමා ගත කරන ජීවිතය සංසාරයක ඉන්නවා කියන එක අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ශ්‍රාවක කරන අපිට සංසාර විමුක්තිය තේරුම් ගන්න පළමුව මේ ගෙවන සංසාරයේ ස්වરૂපය දැනගන්න වෙනවා. ඒතර සංසාරයේ ස්වરૂපය දැනගන්න ගියාම බුද්ධ වචනය බොහොම සාරාංශව දේශනා කරනවා, සරලව දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාරය හා සංසාර විමුක්තිය ගැන දැන් බුදුහාමුදුරෝ දේශනා කරන උන්වහන්සේට අවබෝධ වෙච්ච සංසාරයේ දුකයි. මේ සංසාරයේ තියෙන මූලික ලක්ෂණය දුකයි කියන ලක්ෂණය. දැන් සංසාරයේ දුකයි අපිට දැන් සංසාරයේ ගැන යමක් තේරෙනවා. නමුත් සංසාර විමුක්තිය අපිට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය උන්වහන්සේ කියා දේශනා කරන්නේ සැපයි කියලා. එහෙනම් දැන් මේ දුක සැප කියන දෙකක් තමයි සංසාරය හා සංසාර විමුක්තිය තියෙන්නේ. දැන් සංසාර විමුක්තිය සැපයක් වෙනවා සංසාරයේ දුකක් වෙනවා. දැන් අපිට තේරෙන්නේ සංසාරයේ විතරයි. නමුත් අපි ඒ තීරීමේ අඩුපාඩු සහිතයි කියලා තේරෙන්නේ අපිට අපි ජීවත් වෙන සංසාරය තුල අපේ ජීවිතය තුල මේ ඉන්න සෑම දිනාටම කොටස් දෙකක් දකින්න පුළුවන්. අපි ජීවත් වෙනකොට අපේ කටයුතු වලදී සමහර ඒවා අපිට සැපයි, සමහර ඒවා දුකයි. මෙන්න මේක සමහර දෙයක් සැප සමහර දෙයක් දුක වෙන්නේ සංසාරය තුල පමණයි සංසාරය තුල තියෙන ලක්ෂණය එකයි දැන් අපි සංසාරය තුල ජීවත් වෙනවා කියලා දකින්න තියෙන හඳුනා ගන්න තියෙන මූලික ලක්ෂණය තමයි ජීවිතය තුල ජීවත් වීම තුල පැති දෙකක් දැකීම ඒ පැති දෙක මොකද්ද සමහර දේවල් අපිට සැපයි, සමහර දේවල් දුකයි. ඒතර සමහර දේවල් සැපයි, සමහර දේවල් දුකයි කියලා අපිට තේරෙන්නේ අපි තවමත් සංසාරේ ඉන්නේ හින්දා. සංසාර විමුක්තිය අපි හඳුනාගත්තේ නැති නිසා වේ. දැන් මේ පින්වතුන්ට උදාහරණයක් විදිහට මේ වගේ වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා එය සැපක් නෑ. මේ සැපක් නම් සංසාර විමුක්තිය අපි හඳුනගන්නේ නැහැ. ඇයි සංසාර විමුක් සංසාරය තුල තියෙන්නේ දුක විතරයි. දැන් නමුත් අපිට පින්දහම් කරන එක සමහර විට සැපයි. එලක් අයට පස්පව් කරන එක සමහර විට සැපයි. සමහර විට වෙලක් අයට ආමිත පින්කම් කරන එක සැපයි. සමාජ සේවා කරන එක සැපයි. දූ දරුවන් පෝෂණය කරන එක සැපයි. හොඳට රැකියාවල් කරන එක සැපයි. පෙළක් අයට ওই ටිකම දුකයි. දැන් රැකියාව කරන එකම දුකයි. පෙළක් වෙලාවට එයාටම රැකියාව කරන එක සැපයි. ඒ වගේම සිල් ගන්න එක පෙළක් අයට සිල් සමාදන් වීම සැපයි. පෙළක් අයට සිල් රකින්න එක දුකයි. භාවනා කරන එක සැපයි, සෙලක් අයට දුකයි. සෙලක් වෙලාවට අපිට භාවනා කිරීම සැපයි, සෙලක් වෙලාවට අපිට භාවනා කිරීම දුකයි. වෙලක් වෙලාවට අපිට දන් දීම සැපයි, වෙලක් වෙලාවට දන් දීම දුකයි. දැන් මෙහෙම ભેදයක් ඇති වුණේ ඇයි? ભેදයක් ඇති වුණේ අපි තව සංසාර. සංසාරේ විමුක්තියේ මෙහෙම එකක් නේ. සංසාර විමුක්තිය හඳුනාගත්තේ කෙනාට මේ කියන හැම දෙයක්ම සංසාරයේ තියෙන හැම දෙයක්ම දුකයි. ඇයි එහෙම දුකයි කියලා තේරෙන්නේ? අවබෝධ වෙන්නේ. එතකොට එහෙම දෙයක් වෙන්නේ සංසාර විමුක්තියේ තියෙන සැපය හඳුනාගත්තොත් ඒ සැපයට අනුගතව සාපේක්ෂව මේක දුකයි. දැන් එහෙනම් අපිට වෙලා තියෙන්නේ ශ්‍රාවකයේ වශයෙන් සංසාර විමුක්තියේ තියෙන නියම ස්වરૂපය අපි හඳුනගන්න නැහැ. සංසාර විමුක්තියේ තියෙන නියම ස්වરૂපය හඳුනගත්ත කෙනා බුදුහාමුදුරන්ගේ හොඳම ශ්‍රාවකයා වෙනවා. රහතන් වහන්සේ වෙනවා. දැන් රහතන් වහන්සේට තමයි මේ සංසාර විමුක්තියේ තියෙන සියලු ගුණ තියෙන්නේ. ඒතර සංසාරයේ විමුක්තියක් දැකපු රහතන් වහන්සේට තේරෙන විදිහයි මේ මම කිව්වේ. මොකද්ද? රහතන් වහන්සේට තේරෙන්නේ සංසාර විමුක්තිය සැපයි සංසාරයේ කරන සියලු දේ දුකයි. අපිට තේරෙන්නේ කොහොමද? ඊට වෙනස් ආකාරයකට. සංසාරයේ කරන සමහර කටයුතු සැපයි සමහර කටයුතු දුකයි. දැන් මෙන්න මේ தත්යෙන් අහක් වෙලා සංසාර විමුක්තියට යන පාර මාර්ගය සංසාරයේ ගත ගත කරන මේ පින්වතුන්ට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ඒ ශ්‍රේෂ්ඨ වූ සංසාර විමුක්තිය ලබා දෙන ක්‍රමවේදයක් උන්වහන්සේ දේශනා කරා. ඒ ක්‍රමවේදය සියලුම ශ්‍රාවකයන්ට එක හා සමානයි. ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. උන්වහන්සේ පෙන්නනවා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් හතර කොටසක් ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් මිනිස්යන් වර්ග හතරකට බෙදෙනවා. ඒ වර්ග හතර බික්කු බික්කුණී උපාසක උපාසිකා. එතකොට මේ පින්වතුන් වැටෙන්නේ උපාසක උපාසිකා කියන්නේ. දැන් එහෙනම් බුදුහාඳුරාගේ ශ්‍රාවකයේ වශයෙන් මේ නිවෙස්වල බණහන මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ අපි සංසාරේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ගමන්ම ජීවිතය අත්හරින්න නැතුව ජීවිතයෙන් කලා යන්නේ නැතුව බුදුහාමුදුරෝ දේශනා කරපු සංසාර විමුක්තිය අපේ මරණයට පෙර ලබා ගන්න අපි ගන්න තියෙන උත්සාහය ගන්න ඕනේ. හැබැයි මමක කරන්න එපා ජීවත් වෙමින් ගන්න ඕනේ. ජීවත් වෙමින් ගන්න නැත්නම් ජීවිතය නැති කරගෙන මේක සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ ජීවත් වෙමින් සංසාර විමුක්තිය ලබා ගන්න ගිහියන්ට බුදුහාමුදුරෝ දේශනා කරේ මොකක්ද? උන්වහන්සේ දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. වෙන බුද්ධ දේශනාව. ගිහි හෝ පැවිදි ඕනම ශ්‍රාවකයෙකුට සංසාර විමුක්තිය ලැබෙන්නේ ඒකායන ක්‍රමයකින්. එන්නේ ඒකායන ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබලා මේ සංසාර විමුක්තිය අවබෝධ කරගෙන උන්වහන්සේගේ ජීවිත කාලයේ අවුරුදු 20ක් අපි වගේ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන් විවිධ පුජ්‍යලයන් ගිහින් උන්වහන්සේගේ විමසුවේ ඔබ වහන්සේ සංසාර විමුක්තියක් අවබෝධ කරගත්තා. ඒ ගැන දැන් ධම්මදිව හුඟක් අයට ආරංචි ගිහිලා තියෙනවා. මෙතෙක්කල් මේ විවිධ ශාස්ත්‍රවරුන් තම තමන් අවබෝධ කරගත්තා වූ ධර්මයකට වැඩිය සුවිශේෂී වූ විශිෂ්ට වූ ධර්මයක් ඔබ වහන්සේ ළඟ තියෙනවා ඔබ වහන්සේට අවබෝධයක් තියෙනවා කියන එක දඹදිව දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එවැනි ඒ වටිනා ධර්මයක් අපිට තේරුම් ගන්න බැරිද කියන ප්‍රශ්නය බුද්ධත්වයෙන් පස්සේ විවිධ ගිහිහා පැවිදි අය බුදුහාමුදුරන්ගෙන් විමසුවා. ඒ විමසීමේදී අපේ බුදුහාමුදුරුව අවුරුදු 20ක් යනකම් කටයුතු කරලා තියෙන්නේ බොහොම සරල ස්වරූපයකින්. සරල විසඳුමකින් ඒ තමන් වහන්සේ ළඟට ආපු ගිහිහා පැවිදි සියලුම දෙනාට උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ කරලා දීලා තියෙනවා. නැත්නම් අවබෝධ කරන්න උපදෙස් දීලා තියෙනවා. බලෙන් අවබෝධ කරලා දෙන්න බෑ තව කෙනෙකුට. උපදෙස් දුන්නා මේ උපදෙස් පිළිපැදීමේ ගිහිහා පැවිදි හැමදෙනාම බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ කරගෙන තියෙනවා. දැන් මේ වින්වතුන්ට මේ ධර්ම දේශනා මාලාවෙම මාතෘකා කරගන්නේ අන්නේ උපදේශයි. බුදුහාමුදුරුව අවුරුදු 20ක් දක්වා සමන් වහන්සේ ළඟට පැමිණි සියලුම ශ්‍රාවකයන්ට ඔබ වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අපිට අවබෝධ කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ අහපුවම බුදුහාමුදුරුවෝ දීපු පිළිතුර තමයි අර මං දේශනාවේ මුලින් ගාතාවක් නැත්නම් මාත්‍රකාවසෙන් තබා ගන්න. මේ සෑම දෙනාම දන්න සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධානු ශාසන මේ සුවිශේෂී ධාතා ධර්මය අපේ ත්‍රිපිටකයේ සම්පූර්ණ සාරාංශගත වීම. ඒ විතරක් නෙමෙයි මේ ගාථාවේ අවසාන පදයෙන් ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකම් බුද්ධානු ශාසනං. ඒක උන්වහන්සේගේ අනුශාසනාව පමණක් නෙමෙයි. ගෞතම බුදුහාමුදුරන්ගේ අනුශාසනාව පමණක් නෙමෙයි. මේක සියලුම බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාවක්. මේ අනුශාසනාව කුමක්ද? සංසාරගත මිනිස්යන්ට සංසාර විමුක්තිය ලබා දෙන අනුශාසනාවයි. දැන් මේ පින්වතුනොත් දන්නවා අහලා තියෙනවා හුඟක් අය භාවිතා කරනවා කමඨහං කියලා වචනය. කමඨහන් ලබාගෙන උපදෙස් ලබාගෙන භාවනා කරන අයත් ඉන්නවා. මේ කමඨහන් කියන වචනේ තියෙන්නේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. මේ කමඨහන කියන වචනය මේ මෙහෙම වචනයක් හැදුනේ මොකටද? ඉතින් කමඨහන් කමඨහන කියන්නේ බුදුහාමුදුරගේ කමඨහන කියන්නේ සංසාරගත සත්‍යයට සංසාර විමුක්තියට ලබා දුන්නා වූ උපදේශයි. දැන් කවුරු හරි සංසාරගතව ජීවත් වෙන කෙනාට ජී ජීවත් වෙන ගමම්ම සංසාර විමුක්තියට කටයුතු කරන්න උපදෙස් දෙනවද? එන්නේ උපදෙසට කියනවා කමකහ. දැන් මේ පින්වතුනොත් භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා කමඨහන් ලබාගෙන තියෙනවා. නමුත් කමඨහන කියලා අපි අරකවත් කරගන්නේ භාවනා උපදේශක් විදිහටමයි. ඇත්ත භාවනා උපදේශක් තමයි මේ. නමුත් මේකට මේ භාවනාව කරන්නේ මොකටද? තවත් සංසාරයක් හදන්න නෙවෙයි. සංසාර විමුක්තිය ගැන අපිට අවබෝධයක් ඇති කරගන්න. එහෙනම් සංසාර විමුක්තියට දෙන උපදේශ මාලාව කමඨහනයි. දැන් අපේ ලෞතර බුදුහාමුදුරුව අපිට පෙන්නනවා මේ උන්වහන්සේලා ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුව අපිට පෙන්වනවා ගෞතම බුදුහාමුදුරුව පමණක් නෙවෙයි මෙතෙක් කල පහළ වුණා වූ සියලුම බුදුරයන් වහන්සේලා ඒ සංසාරගත සත්‍යයන්ට සංසාර විමුක්තියට දීපු කමඨහන මෙන්න මේකයි. මේ කමඨහනේ තියෙන උපදේශ තුනක්. එහෙනම් මේ පින්වතුන්ටත් මේ gedara ඉඳලා රැකී රක්ෂා කරමින් ජීවත් වෙන ගමන් මෙන්න මේ උපදේශ තුන මේ උපදේශ තුන යමෙක් භාවිතා කරනවද හා ඒ භාවිතා කළා එය සම්පූර්ණ කරගන්නවද ඒ සම්පූර්ණ කර ගැනීම තුළ තමන්ගේ සංසාර විමුක්තිය ওই ජීවිතය තුලින්ම ලබන්න පුළුවන් එහෙනම් දැන් අපි මේ ධර්මදේශනා මාලාව ධර්මදේශනා 10ක් වශයෙන් පවස්සන්න දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඒ දේශනාව තුළම පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ කමතහන. විවිධ පැතිකඩ වලින් මේ කමතහන ගැන කරුණු ඉගෙන ගැනීම තමයි ශ්‍රාවකයා හැමදාම කරන්නේ. ත්‍රිපිටකය ඉගෙන ගන්න ගත්තා කියලා මේ සංසාර විමුක්තියක් කාටවත් ලැබෙන්නේ නැහැ. සංසාර විමුක්තිය ලැබෙන්නේ ඒ ඉගෙනගත්ත දේ වගේම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කමඨහනට අනුව ජීවත් වීම හෝ ඒකට පුහුණු වීම කෘත්‍යයක් කිරීම. එමනම් වැදගත්ම වෙන්නේ මේ සබ්බවවස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒ සම්බුද්ධානුශාසනං කියන මේ කමඨහන ගැන අද පළවෙනි ධර්ම දේශනාවේදී අපි හොඳින් දැනුවත් වෙමු. දැනට තියෙන මතර වලට වැඩිය මේ බුදුහාමුදුරුව පෙන්නන සුවිශේෂී ධර්මකාරණා මේ ධාතාව තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒව ගැන සාමාන්‍ය දැනුම මුල් අවස්ථාවේදී මුල් දේශනාවේදී ඇති කරගමු. දෙවෙනි තුන්වෙනි ආදී දේශනාවලදී වඩා විධිමත් ලෙස මේ වඩන ආකාරය හා නිවසේදී මේ පහසුවෙන් කරගන්න ආකාරය ගැන නැවත නැවත සාකච්ඡා කරලා මේ කමඨහන අපේ ජීවිතයේ කොටසක් බවට මේ දේශනා මාලාවේදී හරවගන්න හැමෝටම ආරාධනා කරා සිටිනවා. දැන් අපි මුලින්ම සලකා බලමු මේ ගාථාවේ සාමාන්‍ය අර්ථය. දැන් අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ බුද්ධත්වයේ ලබලා අවුරුදු 20ක් ගත වෙනකම් උන්වහන්සේ ළඟට ගිය කවුරු හරි ගිහියෝ පැවිදි කෙනෙක් විමසුවාම ඔබ වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය මට අවබෝධ කරගන්න නම් මම මොනවද කරන්න ඕන කියන ප්‍රශ්නේ ශ්‍රාවකෙක් ඇහුවොත් ඒ ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ පළමුවෙන් දෙන උපදේශ තමයි මම බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවන තවත් කෙනෙකුට අවබෝධ කරගන්න නම් මේ මොහොතේ අනාගතයේත් නෙවෙයි අතීතයේත් නෙවෙයි මේ මොහොත වර්තමාන මේ වර්තමාන කාලයේදී සියලු පව් දුරු කරන්න දක්ෂ විය යුතුයි. ඒ එන්නේ සියලු පව් වර්තමාන කාලයේදී දුරු කරන්න දක්ෂ තියෙන්න ඕනේ පළමුව. ඒ එන්නේ උපදේශමාලාවේ කමඨාන තමයි සබ්බ පාපස්සා කරනවා කියන්නේ. එහෙනම් නිවන් දකින්න කවුරු හරි මුලින්ම කරගන්න ඕනේ මුලින්ම පුහුණු වෙන්න ඕනේ තමන් කැමති ඕනම වෙලාවක සියලු පව් දුරු කරන්න තරම් දක්ෂ වෙන්න ඒ තමන් කැමති ඕනම වෙලාව කියන්නේ මේ වර්තමානයේ හැකියාව කියන්නේ ඒක අතීතයට හෝ අනාගතයට දාන්න බෑ අන්න පළවෙනි සුදුසුකම මේකට පුහුණු විය යුතුයි ශ්‍රාවකයා. ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. ගැහැණු වෙන්න පුළුවන් පිරිමි වෙන්න පුළුවන්. උගත් වෙන්න පුළුවන් නූගත් වෙන්න පුළුවන්. පොහොසත් වෙන්න පුළුවන් දුප්පත් වෙන්න පුළුවන්. ඒව මෙතෙන්ට අදාළයි. මනුස්ස වෙන්න පුළුවන් අමනුස්ස වෙන්න පුළුවන්. ඒත් අදාළයි. මොකද මේ පළවෙනි සුදුසුකම තමාට මේ මොහොතේ වර්තමානයේදී සියලු පව් දුරු කර ගැනීමට තරම් ශක්තිමත් වීම. ඔන්න පළවෙනි සමතහ. දැන් එවැනි தත්ත්වයක් ඇති කරගත්ත කෙනෙක් දැන් බුදුහාමුදුරන්ගේ අහගන්න ඕනේ එහෙනම් දැන් පළවෙනි ගුණය ඇති කරගත්තනේ කවුරු හරි කෙනෙක් සියලු පව් දුරු කර ගැනීමට පුළුවන් කර ගන්නවා හැකියාව ලබා ගන්නවා ඕනෑම මොහොතක. එහෙම ඒ මොහොත ලබාගෙන ඒක හැකියාව තියාගෙන ඒකේ අත්දැකීම් ඇති ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරන්ගෙන් නැවත විමසුවොත් දැන් ඔබ වහන්සේ කියපු පළවෙනි ගුණය මම ලබා ගත්තා. මට පුළුවන් දැන් කැමති වෙලා මට ඕන වෙලාවක මං හිතන වෙලාවක ඕනම ඉරියව්වක සියලු පව් දුරු කරගන්න. සියලු පව් දුරු කරගන්න මට පුළුවන්. දැන් මං ඊළඟට මොකද්ද කරන්නේ? ඊගාට එතකොට බුදුහාමුදුරුවෝ දෙනවා ඊගා උපදේශ කමටහන්. දැන් ඒ හැකියාව තියෙනවා නම් ඔයා ළඟා වෙන්න ඕනේ නිවන කරා යන්න නම් මෙන්න මේ ගුණයට කුසල අස්ස උපසම්පදා කියන ගුණය මේ මොහොතට ගන්න පුළුවන් වෙන්නේ. අනාගතයට බෑ අතීතයට බෑ. ඒකට වර්තමාන කාලයේම කුසලස් උපසම්පදා ගුණය ලබා ගැනීමට තරම් ශ්‍රාවකයා ශක්තිමත් වේ. දැන් එන්නේ හැම ඒ දෙවැනි ගුණය ලබාගත්තු ශ්‍රාවකයෙක් එයාට එතකොට ಗುಣ දෙකක් සම්පූර්ණ වෙනවා. එයා පුහුණු වෙනවා, ඉතලා පුහුණු වෙලා තියෙනව නැත්නම් සියලු පව් දුරු කරගන්න ඕනම මොහොතක. එයා ඊගාට පුරුදු වෙලා තියෙනවා දැන් කුසලස් උපසම්පදා ගුණය ලබා ගන්න මේ මොහොතේ වර්තමාන. ඊගාට බුදුහාමුදුරෝ දෙන උපදෙස් තමයි ඔන්න ඔය දෙවනි ගුණය ලබාගත්තේ ඕනම ශ්‍රාවකයෙකුට මම මේ කියන තුන්වෙනි ගුණය ගත්තේ තැන තියෙන්නේ මං අවබෝධ කරගත්තේ නිවන. මං විතරක් නෙවෙයි සියලු බුදුරයන් වහන්සේලා අවබෝධ කරගත්තේ නිවන. මොකක්ද ඒ තුන්වෙනි ගුණය? සචිත්ත පරිශෝධකන. දැන් එනම් පින්වතුනි ඔය ගාථාවේ තියෙන්නේ ඔය සියලු බුදුරයන් වහන්සේලා නිවන් දැකීමට දීපු කමඨහන්. දැන් අපි නැවත නැවත මේ කමඨහනේ තියෙන මේ පද ටික කිව්වා කියලා මේ පින්වතුන්ට මේ කමඨහන තේරෙනවා නම් අපි සැලසුම් කරන්නේ නැහැ මේ ධර්ම දේශනා 10ක් කරන්නේ. දැන් එහෙනම් අපි මුලින් මතක් කරන්නේ මේ මෙන්න මේ කමඨහන අපි ඉගෙන ගන්න. ඉගෙන ගන්න පාඩම් කරන එක විතරක් නෙමෙයි වෙන්න ඕනේ. අර මං කියපු විදිහට කමඨානේ තියෙන සියලු පව් දුරු කරගන්නේ කොහොමද කියලා දැනගන්න. සියලු පව් දුරු කරගන්නේ කොහොමද කියලා දැනගත්ත කෙනා තමාගේ ඕනම ජීවිත අවස්ථාවකදී තමන්ට සියලු පව් දුරු වෙලා ඉන්න පුළුවන් හැකියාව ලබා ගන්න වෙනවා කැමති වෙලාවට. හැම වෙලාවෙම නෙමෙයි කැමති වෙලාවට. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන් මේ වෙලාවේ බණහනවා තමන්ට හැකියාවක් තියෙන මේ බණහන ගමන් සියලු පව් දුරු වෙලා ඉන්න ආන්න දෙන්නේ. ඒ වගේ. තව කෙනෙකුට ආහාර පිසිනවා නැත්නම් ආහාර පිළියෙල කරනවා gedara ඒ ආහාර පිළියෙල කරන අතරතුර පුළුවන් වුණොත් කියලා පවුදුරු කරගෙන ඒක කරන්න. අන්න දක්ෂයි. එතකොට නැත්නම් රැකියාවක් කරනවා. ඒ රැකියාව කරන අතරතුර Taman කැමති වෙලාවක තත්පරයක් හරි මිනිස්සුවක් හරි සියලු පව දුරු කරගන්න දක්ෂ වුණොත් අන්න එයා ශ්‍රාවකයෙක්. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ අපින් ඔන්න ඒ ටික. එහෙම නැතුව අපි මේ ಗುಣ සම්පූර්ණ කරන්නේ නැතුව අපිට ධර්මයකට යන්න බෑ. සංසාර විමුක්තියකට යන්න බෑ. ගිය හැකි සංසාරයක් අද. සංසාර විමුක්තියට යන්නේ මේ ක්‍රමයම. දැන් මෙතන මේ පළවෙනි දේශනාව තුළ අපි මේ ගාථාවේ තියෙන පද තුන ගැන තව ටිකක් විස්තරාත්මකව දැනගන්න. විස්තරාත්මකව දැනගන්නේ කුමකටද? දැන් මේ දේශනාව ප්‍රචාරය වෙලා ඊගාව ධර්ම දේශනාව ප්‍රචාරය වෙන්නේ සතියක් හෝ සති දෙකක් ඒකේ කාලසටහනකට අනුව මේ පින්වතුන්ට දැනු දෙවි. ඒ කාලය තුලදී මේ බණ අහලා නිවන් සුවල ඉන්නේ ගමන් ඊගාවා ධර්ම දේශනාව ඇහෙන්න කලින් සියලු බව දුරු කරගන්න තරම් දක්ෂ වෙන්න ඕනේ. සමානට කැකි හැම වෙලෙම නෙමෙයි. Taman කැමති වෙලාවක සියලු පව් දුරු කරගන්න දක්ෂ වෙන්න. එහෙමනම් දක්ෂ වෙන්න නම් අපිට සියලු පව් දුරු වෙනවා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගැනීමේදී අපිට හරස් වෙනවා, බාධා වෙනවා අපේ පෙර දැනුම, මේ වර්තමාන දැනුම. දැන් අපි පව් කියලා දෙයක් හඳුනගෙන තියෙනවා පින් කියලා දෙයක් හඳුනගන්නවා. ධර්මයේ තුල දකින්න ඒක. ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මේ සියලු පව් දුරු වෙනවා කියන එකයි අපි දන්නේ පාපයයි කියන එක වෙනස්. දැන් සාමාන්‍ය බෞද්ධයා දන්නේ පාපය නම් පස්පව්. දෙමව්පිය පවා අපිට පව් කරන්න එපා කියලා උගන්වලා තියෙන්නේ. පොත්පත් වල පව් කරන්න එපා කියලා වර්ණලා තියෙන්නේ පස්පව් කරන්න එපා කියලා. එතකොට පස්පව් නොකරන අවස්ථාවක් ගත්තොත් එහෙමනම් සියලු පව් දුරු වෙච්ච තැනක් කියලා අපිට හිතන්න වෙනවා. අපේ දැනුම. දැන් උදාහරණයක් විදිහට මේ වෙලාවේ මේ සෑම දෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන මැදිරියේ ඉන්න කට්ටිය හෝ නැත්නම් රූපවාහිනියට සමන් දෙන අය හොඳින් බණ අහනවා. මේ බණහන කාටවත් මේ බණහන වෙලාවේ පස්පව් සිදු වෙන්නේ කියන්නේ පස්පව් සිදු වෙන්නේ නමුත් මේ පස්පව් සිදු නොවුනට බුදුරයන් වහන්සේලා දේශනා කරන විදිහට මේ බණහන කාගේවත් සියලු පව් දුරු වෙලා නැහැ මේ මොහොත. ඔන්න ඔක තමයි ඉගෙන ගන්න ඕනේ ධර්මය. හැබැයි මේ මේ මොහොත ගත්තොත් මේ ඉන්නේ සියලුම පින්වතුන්ගේ බණහන පින්වතුන් වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න විශාල පිරිසක වෙන්න පුළුවන්. පස්පව් දුරු වෙලා තියෙනවා මේ මොහොත. ඒතර පස්පව් දුරු උනේ පමණින් සියලු පව් දුරු වෙන්නේ. එහෙමනම් දැන් මේ පස්පව් හා සියලු පව් අතර වෙනස මොකක්ද කියලා අපි හිතන්නේ. හබ්බපාපස්ස අකරණම් කියන එක මේ වර්තමානයේ ලබාගත යුතු ප්‍රතිඵලයක්. එහෙම නැතුව අනාගතයේ අද කරන වැඩවල් අනුව අද කරන ක්‍රියාකාරකම් අනුව අනාගතයේ ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි මේ කියන්නේ. ශ්‍රාවකයා දැනුවත් විය යුතුයි මේක වර්තමානයේ ගන්න. එහෙනම් සියලු පව් දුරු කරගන්න දක්ෂ වෙන්න ඕනේ වර්තමාන මොහොතේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි පස්පව් කරන්නේ වර්තමාන මොහොතේ. අපි හිතාගෙන ඉන්නවා එහෙනම් මම ළඟ සියලු පව් දුරු වෙලා ඇති කියලා. නෑ. කෙළපව් දුර වෙලා නෙවෙයි දැන් තියෙන්නේ අපිට පස්පව් දුර වෙලා. ඒත් මේ කාලයේදී මනහන කාලේ. එන පස්පව් දුරුනේ කොහොමද අපිට පංචිල් රැකෙන හින්දා. එන පංචිල් රැගෙනකොට පස්පව් දුර වෙලා තියෙනවා. දැන් ඕකෙදී මේ බුදුහාමුදුරුවෝ පව කියලා කියන්නේ සංසාරයේ තියෙන හැම දෙයක්ම පව විදිහටත් සැලකන. ඒක අපි අමතක කරන්න එපා. ඇයි? බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ සංසාරය විතරක් නෙවෙයි. උන්වහන්සේ අවබෝධ කරගත්ත සංසාර විමුක්තිය. එතකොට සංසාරයේ හැදෙන හැම දෙයක්ම පවක් විදිහටත් බුදුහාමුදුරුව ගලගන්නවා. සංසාර විමුක්තිය දන්නේ බුදුහාමුදුරුව සංසාරයේ හැදෙන හැම සුළු දෙයක්ම පවක්. දැන් මේ වින්වතුන්ට නොතේරෙන දේ තමයි මේ පින්වතුන්ගේ දැන් සංසාරයේ නරක පැත්තක් නවතිනවා පස්පව් නැති හින්දා. ඒ නැතනවා ඉන්නේ මොකද්ද? මේ පින්වතුන් මේ වෙලාවේ බනහන හින්දා නෙවෙයි, පන්සිල් රකින්න හින්දා සතර ආපායේ සංසාරයක් හදන්නේ පන්සිල් රකින්න වෙලාව. එහෙනම් දැන් අපි අපි ළඟ දැනට දුරු වෙලා තියෙන පාපය මොකද්ද? සංසාරයේ හදන හැම දෙයක්ම පාපයේ විදිහට බුදුහාමුදුරුවෝ සලකනවා. දැන් අපි පස්පව් නොකර ඉන්නකොට පන්සිල් රකින්නකොට අපි ළඟ තියෙන ගුණය මොකක්ද? සංසාරයක් හදන්න නැති ගුණයක්ද තියෙන්නේ නැත්නම් සතර ආපායේ සංසාරයක් හදන්න නැති එකද? ආ සතර ආපායට අනුකූල සංසාරයක් හදන්න නැහැ පන්සිල් දැක්කා. එහෙනම් දැන් මොකද අපි කරන්නේ? දැන් මේ බණහණයකින් ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා සංසාරයක් හැදෙනවා. ඒ සංසාරය එක්කෝ මිනිස්සෙගේ ගුණ ලැබෙන එක නැත්නම් දෙවියෙකුගේ ගුණ ලැබෙන එක. තේරුණා නේද? එහෙනම් අන්න ඉතුරු වෙච්ච පාපේ. එහෙනම් අපි මේ බණ අහලා අපිට පතරපායේ දේවල් හදු නැතුවට බණ අහන වෙලාවේ දෙවියෙකෝ මිනිස්සෙගේ ඒ தත්ත්වය හදන. හොඳ මිනිස්සෙක් වෙන්න මොනවා හරි වෙනවා අපි ළඟ. අභ්‍යන්තරේ. දෙවියෙක් වෙන්න මොන හරි දේවල් නිෂ්පාදනය වෙනවා අපිට. මේක සංස්කාරය. ආන්න ඒක පාපේ, ඉතුරු වෙච්ච පාපේ. ඔන්න මේ පාප දෙක මනුස්සකම හා දේවත්වය ලැබෙන විදිහේ සංසාරික කුණුවඩහක් වුණොත් සියලු පව් දුර වෙනවා. ඔන්න දැන් සියලු පව් දුර වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන ධර්මය ඒකයි. එහෙනම් සියලු පව් දුර වෙනවා කියන්නේ සතර පායෙන් බේරෙන එක විතරක් නෙමෙයි. සතර අපායෙන් බේරෙන්න බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ පස්පව නොකර ඉන්න. එතකොට කාම දුගති කියන පාපයෙන් බේරෙන්න. එහෙනම් මනුස්ස හෝ දේවත්වය කියන්නේ මොකක්ද? කාම සුගති. එහෙනම් දැන් අපි ළඟ මේ බණ අහනකොට ඉතුරු වුණ පාපය මොකක්ද? කාම සුගතියක් හදන පාපයක් කියන. හැබැයි මේක පාපයක් විදිහට සැලකන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් මේ පින්වතුන් පින් කරන්න කරන්න ලැබෙන්නේ මොකක්ද? දැන් බණ අහලා ලැබෙන්නේ ආනිසංසය සාංශාරික ආනිසංසය මොකක්ද? කාම සුගතිය. දන් දීලා ලැබෙන සාංශාරික ආනිසංසය මොකක්ද? කාම සුගතිය. පස්පව් කරලා ලැබෙන සාංශාරික ආනිසංසය මොකක්ද? කාම සුගතිය. දැන් එහෙනම් අපි වාසනාවන්ත එකතකින් පංචිල් රකින්නින්ද අපිට කාම දුගති සංකාරයක් හදන්නේ නැහැ. නමුත් අපි යන්නේ මොකටද මේ බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ මේ කමඨහන් දෙන්නේ තවත් සංසාරයක් හදන්නද සංසාර විමුක්තියද? ආ සංසාර විමුක්තියද manussත්වය ලැබීම සංසාර විමුක්තියද දේවත්වයේ ලැබීම නෑ තේරුණානේ ඔන්න ඔබයි තේරුම් ගන්න. දැන් මේ යන්නේ අපි සංසාර හොඳ සංසාරයක් හදන්න නෙමෙයි. මේ ගාථාව දෙන්නේ හොඳ සංසාරයක් හදන ක්‍රම උගන්වන්නත් නෙවෙයි. මේ කමටහන තියෙන දේල බුදුරයන් වහන්සේලාගේ තවත් සංසාරය හදන්න නෙවෙයි සංසාර විමුක්තියට. කරනවා නේද? එහෙනම් දැන් මේ පින්වතුන් උප්පත්තියෙම ජම්මේ ලැබේ මිනිස්සෙක් විදියට. මිනිස්සෙක් විදියට ලැබුවම මනුස්සත්වයට පහළ සංසාරය තමයි නරක. අපිට දැන් අපි දැනට කොහොම හරි මොනවා හරි ක්‍රමයකින් ඉස්තර සංසාරගත ස්වභාවයකින් මේ ජීවිතයේ manussත්වයක් ලබා ගන්නවා. දැන් මේ පින්වතුන්ට බුදුහාමුදුරු පෙන්නනවා සංසාර විමුක්තියට යන්න පළමුව කරන්න ඕන ඔය ලැබුවා වූ manussත්වය ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගත්තේ නැත්නම් manussත්වයට පහළ කාම දුගතිය කියන සතර අපායට ගියොත් සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. සතර අපායේ සත්‍යයකට සංසාර විමුක්තිය ලබා ගන්න ක්‍රමයක් බුදුහාමුදුරු දන්නේ. එහෙමනේ දන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? එහෙම ක්‍රමයක් නැහැ. සතර අපායේ සත්‍යයකට නිවන් දක්වන්න ක්‍රමයක් බුදුහාමුදුරු දන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැති හින්දා නිවන් දක්වන්න දකින්න පුළුවන් වෙන්නේ මිනිස්යන්, දෙවියන්, සමහර බ්‍රහ්මයන්. ආන්නේ ගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ. දැන් අපිට දීපු මිනිස්යාට දීපු උපදේශ මාලාවයි මේ අපි විකෘති කරගෙන ඉන්නේ. එහෙනම් දැන් මේ විකෘතියයි අපි අහක් කරගන්නේ. දැන් සියලු පව් දුරු වෙනවා කියන එක එහෙනම් අපි ළඟ දැනට ඉතුරු වෙලා තියෙන්නේ පංචිල් රකින්න හින්දා පාපය මොකද්ද? කාම සුගති සංසාරයක් හදන පාපයයි. තේරුණානේ? එහෙනම් අපි මේක නවත්තලා බනහන එක නවත්තලා දන් දෙන්න ගියත් ඔය පාපේ හෙම්මම. තේරුණානේ වෙන පින්කම් කරන්න ගියත් ඒකම. හරක් නිදහස් කරන්න ගියත් ඒකම. කප්රු පූජා කරන්න ගියත් ඔය පාපේ හෙම්මම. තේරුණානේ මොන දේ කරන්න ගියත් අපිට මොකද වෙන්නේ? කාම සුගතිය කියන පාපේ තියෙනවා. කාම සුගතියක් හදන සංසාර ගතිය තියෙනවා. දැන් ඕක නතර කරගත්තොත් අන්න සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරනවා අන්න නිවන් දැකීමට පළවෙනි පියවර තැබුවා. ඒකට උන්වහන්සේ දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඉගෙන ගන්න. එහෙනම් දැන් මේ පින්වතුන්ට මේ බණ අහන ගමම්ම මේ ගෙවල් වල කටයුතු කරන ගමම්ම කොහොමද මේ තවදුරටත් පන්සිල් රකිමින් ඉන්න අවස්ථාවක අපිට හැදෙන සංසාරේ එනම් මනුස්ස හෝ දේව කාමසුගති සංසාරය. මේ කාමසුගති සංසාරයේ හැදෙන්නේ නැති තත්ත්වයට අපි මනස හදාගන්න ඕනේ. අන්න එහෙම හදාගත්තොත් අපි ඒ වෙලාවේ ගත කරන වෙලාව සබ්බ පාපස්ස අකරණං ගුණයෙන් යුක්තයි. තේරුණා නේද? මේක තේරුම් ගන්න නැතුව විකාර කරා කියලා කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. තේරුණානේ? මේ කාම සුගති හෝ දුගති කියන දෙක වෙන් වෙන්නේ කාම දුගතිය අපිට ලැබෙන්නේ පාපේ. කාම සුගතිය ලැබෙන්නේ කාමාවචර කුසලයේ විපාකයක් විදිහට. එහෙනම් මේ පින්වතුන් කරන දානමාන ආදී සියලුම ආමිත පින්කම් වලින් ලැබෙන ප්‍රතිඵලය සංසාර විමුක්තිය නෙවෙයි කාම සුගති සංසාරය. දැන් කාම සුගති සංසාරය නැතුව සංසාර විමුක්තියක් ලබා ගන්න බෑ කාටවත්. ඒක නිසා මේ පින්වතුන්ට දෙමාපිය වෙන්න පුළුවන් මේ ආමුතුරෝ වෙන්න පුළුවන් මූලිකව උගන්වන දේ එක්ක ලබාගත්ත මේ කාමසුගති සංසා කාමසුගති සංසාරික ස්වභාවය ආරක්ෂා කරගන්න. දැන් නම් මිනිසෙක්ම වෙන්න තමයි. නැත්නම් manussත්වයට ඉහළ වෙන දේවත්වයට සුදුසු මනසක් හදාගන්න. දැන් මේ දෙකට බුදුහාමුදුරෝ දීපු උපදෙස් තියෙනවා. දැන් මේ පින්වතුන්ට බැරි වෙලා හරි සංසාර විමුක්තිය නෙමෙයි ඕනේ සංසාරය නම්. දැන් බුදුහාමුදුරන්ට විකල්ප උපදේශක් දෙන්න වෙනවා අපිට. අපි කැමති සංසාරය විමුක්තියට නෙමෙයි නා. අපි කැමති සංසාරයට නා. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ මොකද්ද සංසාරයේ දුකයි කියලා. සංසාර විමුක්තිය සැපයි කියලා. දැන් අපිට තේරෙන්නේ මොකද්ද සංසාරයේ සැපයි කියලා. ඒ සංසාරයේ සැපයි කියලා තේරෙන අපි වගේ අයට බුදුහාමුදුරන්ට සංසාර විමුක්තිය කියන එක දෙවනුවට දාලා ඊට වැඩි අපි ළඟ තියෙන නරක ගතිය අඩු කරන්න වෙන දෙවෙනි උපදේශයක් දෙන්න වෙනවා. ඒක බුද්ධත්වයේ උපදේශ නෙමෙයි. ඊට පහළ උපදේශයක්. තේරුණානේ මොකද මේ උපදේශ අඩුම ගාන ලැබිය මනුස්සත්වය ආරක්ෂා කරගන්න. එහෙනම් ඇයි ඒ ලබාගත්තේ මනුස්සත්වය ආරක්ෂා කරගන්න කියන්නේ? නැත්නම් ලැබුව මනුස්සත්වයෙන් දේවත්වයට යන්න. ඕකත් වෙනවා උපදේශ. සතර පායෙත් නෑ යන්න එපා. ඒ ඒ උපදේශ දෙන්නේ මම අවබෝධ කරගත්තේ සංඛාර විමුක්තිය අවබෝධ කරගන්න ඔයගොල්ලන්ට ශක්තිය නැත්නම් දැන් දැන්කත් තේරෙන්නේ තවත් සංසාරය හොඳයි කියලා නා. අනාගතයේදී හරි මං කියන එක තේරුම් ගන්න නැවත මිනිස්සෙක් වෙන්නවත් ඔව් මහන්සි වෙන්න. නැවත මිනිස්සෙක් වෙන්න මහන්සි වෙන්න කරන්න ඕනේ මොකක්ද? කරන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. ප්‍රධාන එකයි පළවෙනි එක තමයි ආංශිල් කඩන්න නැතුව ජීවත් වෙන. ඒක මනුස්සත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන දේ. පංචිල් කැඩුවේ හැටි සතර අපායට යන. දෙවැනි එක ලැබුවා වූ මනුස්සත්වයේ තවදුරටත් හොඳ ගුණ තියෙන්න. දේවත්වයේ හොඳ පහසුකම් තියෙන්න නම් ආමිත පින්කම් කරන්න. එහෙනම් පංචිල් රැකීම හෝ ආමිත පින්කමකින් නිවන් දකින්නවා කියන එක නෙවෙයි වෙන්නේ ලැබුවා වූ manussත්වය ඒ ආරක්ෂා වීම හෝ දේවත්වය ආරක්ෂා කර ගැනීම ලබා ගැනීම. බ්‍රහ්මත්වයේ පංචිල් රැකකට ලැබෙන්නේ නැහැ. ආමිත පින්වංකං අටමහා කුසල් කරා කියලා කාටවත් බ්‍රහ්මත්වයේ ලැබෙන්නේ ලැබෙන්නේම දේවත්වයේ හෝ මනුස්සත්වයයි. ඒ දෙක ලැබුණම තියෙන වාසිය මොකක්ද? අපිට දැනට වෙලා තියෙන අඩුව දැන් තේරෙන්නේ නැති හින්දා අපිට බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය වටිනාකම සංසාරේම සැපයි කියලා අපිට හිතෙන ඉන්නවා. ඕක තේරෙන්නේ තිරසනෙකුට තේරුම් ගන්න බෑ. මේ මනුස්ස ජීවිතයේ බැරි නම් තව ටිකක් ඉඳලා ඊගාවටම මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙක මගේ ධර්මය ඇහෙනකොට සමහර විට තියෙනවා. එහෙනම් මේ විකල්පය දෙන්නේ සංසාර විමුක්තියට විකල්පේ මොකද්ද? ආමිෂ පින්කම් හා පංචිල් පැති. තේරුණා නේද? ඒකේ අපි ඉන්නවා. දැන් දෙවෙනි දේශනාවේදී බලාපොරොත්තු පැහැදිලි කරන්න මේ සබ්බ පාපස්ස අකරණං ගුණය ලැබෙන්නේ කොහොමද? එක දෙයක් දැන් දැනට ඉගෙන ගන්න පළවෙනි දේශනාවේදී සබ්බ පාපස්ස අකරණං ගුණය පංචිල් රැකීමෙන් ලැබෙන එකකුත් නෙවෙයි. ආමිත පින්කම් වන අටමහා කුසල් කරනකොට ලැබෙන හේකුත් නෙවෙයි. බණ අහලා ලබා ගන්න පුළුවන් හේකුත් නෙවෙයි. මේ ලබා ගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමත කමඨහන් සමත භාවනාවක් වඩන වෙලාවකදී ලැබෙන එක. නැත්නම් විදර්ශනා භාවනාවක් වඩන මොහොතකදී ලැබෙන එක. කිසිම ආමිත පින්කමකින්වත් කිසිම සීලයකින්වත් සබ්බපාපස්ස අකරණං ගුණේ ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට සිදු වෙනවා මෙන්න මේ ගුණය ලබා ගන්න තමන් කැමති ඕනම වෙලාවක මේ ගුණය ලබා ගන්න සුදුසු වෙන මානසික තත්ත්වයක් හදාගන්න. ඒක නිකන් හදන්න බෑ කතා කරලා බෑ. බුදුහාමුදුරෝ දීපු කමඨහනක් පුරුදු වෙලා තමයි කරන්න පුළුවන්. ඒ කමඨහන තමන්ට ඕනම ඉරියව්වක ඕනම අවස්ථාවක ඕනම තැනකදී කරගන්න පුළුවන් ශක්තිමත් භාවයක් හදාගත යුතුයි. නැත්නම් සම්භව අපස්ථා කරන ගුණය ශ්‍රාවකෙකුට ලබා ගන්න බෑ. ඉබේ අනාගතේ ලැබෙන එකක් නෙවෙයි. දන් දීලා ලබා ගන්නත් බෑ සිල් රැක ලබා ගන්න. මේක වෙනම ගුණයක්. එහෙනම් දන් දීමෙන් සහ සිල් රැකීමෙන් හොඳ සංසාරයක් ලැබෙනවා. සම්භව අපස්ථා කරන ගුණය තිබුණොත් කාම ලෝකයේ සංසාරේ ඉවරයි. කාම ලෝකයේ සංසාරයක් හදන්නේ නැති ගුණයට කියන තව නමක් තමයි සියලු පව් දුරු කරනවා. එහෙනම් හදනවා නම් ඒ ආයේ මොහොතේ හදන සංසාරයේ සංසාරයක් හදනවා කාම ලෝකේ නෙවෙයි. රූප කාම ලෝකයේ ඉක්මවපු සංසාරය. එහෙනම් කෙටියෙන් හඳුනගන්න කාම ලෝකයේ ඉක්මවපු සංසාරයක් හදන තැනටපත් වීම තමයි සබ්බ පාවස් අකරණං ගුණය කියන්නේ. මේක තමයි පළවෙනි දේශනාවේදී අපි පැහැදිලි කරන්න යන්නේ මේ දේශනා මාලාවේ ඉතිරි දේශනා 9 දී මේ ගාථාවෙම තියෙන අනිකුත් ධර්ම කාරණා ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද පළවෙනි දේශනාවට කාල වේලාව දැන් අවසන් වීගෙන යනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරක්ඛන්තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ